ಸರ್ ಅದೇನಾ ಸರ್ ಹೌದು சேவா சார்மா ஓகே சார் சார் நான் யார் என்ன சார் அதுக்கு தக்க தகவலுக்கு வந்து ஓகே අරගෙන සමම දේශනා සීයකට වැඩිය දැන් අහලා තියෙනවා දැන් මට ඒ තුලින් ගැටම තියෙනවා අරගෙනස අවබෝධයක් වෙනවා තියෙනවා පිට කියන්නේ පිට තියෙන රූපයයි රූප ඒක කියලා දෙයක් හැදලා දෙයක් තේරෙනවා නේද ඒක ඒක අපේ හිතේම තියෙන දෙයක් කියලා හිතෙන්ම ඒකේ හේතුන් හටගන්නා වූ දෙයක් කියන්නේ අර දැනුමක තියෙනවා කියන හන්ස එතනක් හිතක් මේ ඇති වෙලා නැති වෙලා යන මේ හිතේ ආත්මික භාවයක් නැති බව කියන එක දැනුමක තියෙනවා අධ්‍යයනා කරන හන්සේ. ඒ තුන මම තවත් දෙයක් දකිනවා මම හිතනවා ඒකත් මේ අර තුල්ල පන්තක ස්වාමී හතන් මහත්තයා දිනකොට කීටි නැති සිත මේ සිතුවිලි පිට කියලා කියලා කියලා කියලා තියෙනවා ඒ ඒකත් දකින්න ස්වාමීන් වහන්සේට එතන හිතනවා ස්වාමීන් වහන්සේ මම හිතනවා මම තාම ඉගෙන ගන්න දැනුමේ මට්ටමේ කියන එක මම හිතනවා ස්වාමීන් වහන්සේ මම හිතුවා ඉස්සරහට මොකද කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවාද ඒක තමයි හැබැයි කටහඬවල නම් ගොඩක් එක වගේ ඇහෙන්නේ එතකොට මේ අම්මා කොහෙද මම කොට්ටාවේ හරියන වහන්ස. කොට්ටාවේ. වයස කියන්න. 48යි. 47යි. 48යි ආවේ මහන්ස. එච්චර වයසක් නෑ කියන්නේ. එතකොට මේ මේ මේ ගැටලුවක් තියෙනවා කියපු දේවල් ගැන නැවතත් පොඩ්ඩක් කෙටියෙන් සරල අපිට පහසු විදිහට පොඩ්ඩක් කියන්න වචන දෙක තුනක්. ඊට ඉස්සෙල්ලා කියන්න ඊට ඉස්සෙල්ලා කියන්න දැන් ඔය ඔය ඉන්න තැන කවුරු හරි වෙන කට්ටිය ඉන්නවද? එහෙම නැත්නම් ඔය ඉන්නේ මිනිස්සු ඉන්න තැනකද? එහෙම නැත්නම් ඔය ඉඩ තියෙන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ පරිසරයක. මොකද්ද ඔතන තියෙන ස්වභාවය? මම ගෙදර ඉන්නේ හරි නැහැ. ගෙදර ගෙදර ඉන්නවා. ආ ඒකයි. ඔව් සද්ද ටිකක් ඇහෙන්න බැලුවේ. හොඳයි හොඳයි. හොඳයි. එහෙමනම් එතකොට මොනවද සාමාන්‍යයෙන් කරලා තියෙනවද වෘත්තියෙන් මොනවාරි? නෑ අර මස්වාගේ දෙන්නේ. ආහා හොඳයි හොඳයි. හරි. දැන් අර තේරුම් ගත්ත විදිහ පොඩක් කෙටියෙන් කිව්වොත්. නාක දැන් දැන් එළිය තියෙන එළි රූප තියෙනවා. ඒ රූපයි. එකයි විඥානයේ එකතු වෙලා රූපයක් දෙන්නේ ආයන් හන්සේ. එතකොට මේ ඒ රූපය දැන් රූපය ඒ පිළියෙන් තියෙන ගහ දැක්කම ඒ ඒ කියපු වචන ටික වැරදි. ඒ කියපු වචන ටික වැරදි. පළවෙනි එක තමයි එළිය රූප නෑ. අපේ රූප කියලා අපි කියන්නේ රූපාරම්මණයකටනේ අපි විඥාන මායාවට ඉන්නේ ඇතුළේනේ ඉන්නේ. එහෙමයි. එතකොට විඥාන මායාව ඇතුළේව එළියේ නැහැ. එහෙමයි. එතකොට අපිනේ කියන්නේ මේ පොතක් කියලානේ අපි කියන්නේ. එතකොට පොත කියන්නේ නැහැනේ පොත කියලා. දැන් අඹ ගහ කියන්නේ නැහැනේ අඹ ගහ කියලා. අපිනේ කියන්නේ මේ අඹ ගහ කියලා. එතකොට මෙතන දැන් විදේශිකයෙක් හිටියොත් එයා කියන්නේ මැංගෝ ට්‍රී කියලා නේද? එතකොට චයිනා ජාතකයෙක් හිටියොත් ඒ භාෂාවෙන්නේ කියන්නේ. ඇත්තටම එතකොට මෙතන තියෙන්නේ මැංගෝ ට්‍රීද අඹ ගහද? අන්න ඔය වගේ. දැන් එළියේ තියෙන එක නෙමෙයි අපි කියන එක වෙනයි. එතකොට අපි හිතන දේවල් එළියේ නෑ කියන තැන තමයි දකින්න ඕනේ. අපි හිතන්නේ දැන් නුගගා, නාගා, අඹගා, රත්තරන්, රීදී, යකඩ අපිනේ කියන්නේ ඕවා. ඒවට කියන අපි සම්මුති ප්‍රඥප්තිය අපි මිනිස්සු දාගත්ත නම් කියලා. එහෙමයි. නේද? ලංකාවේ කතා කරන දේ වචන නෙමෙයි වෙනින් රටක භාවිතා කරන්නේ. ඒවා පරම සත්‍යයක් නෙමෙයි. ඒක ඇත්තක් වෙන්නේ නැහැ කවදාවත්. ඒ වචනේ ඇත්තක් වෙන්නේ නැහැ. අපි කතා කරන හැම වචනයක්ම බොරුවක් වෙනවා. ඒක ඇත්තක් නෙමෙයි. ඒක අපි හඳුනා ගන්න ඕනේ. හොඳයි. එතකොට එහෙමනම් අපි කියන දේවල් එළියේ නැහැ කියලා දකින එක. ඒකයි ධර්මයේ දකින්න කියන්නේ. එතකොට අපිට පැහැදිලි අපි මේ හිතනවා හැම එකම. හරි දැන් මේ හිතන එකනේ අඹ ගහ කියලා හිතනවා. නුග ගහ කියලා හිතනවා. රත්තරන් කියලා හිතනවා. රිදී කියලා හිතනවා. යකඩ කියලා හිතනවා. දරුවා කියලා හිතනවා. මේ දරුවා මගේ නෙමෙයි කියලා හිතනවා. මේ මගේ ගෙදර කියලා හිතනවා. මේ අරගේ මගේ නෙමෙයි කියලා හිතනවා. හිතුවොත් ලෝකෙම මගේ, හිතුවොත් ලෝකෙම මගේ නෙමෙයි. මම තනි වෙලා කියලා හිතුවොත්, මං තනි වෙලා මට ලෝකෙම තියෙනවා කියලා හිතුවොත්, මට ලෝකෙම තියෙනවා. දැන් මට ඕනනම් අඬත හැකි. මං තනි වෙලා කියලා. මට ඕනනම් hina වෙත හැකි. මුළු ලෝකෙම මගේ කියලා. ඔක්කොම සිතුවිලි විතරයි. ඕනනම් සිතුවිල්ලෙන් රජ වෙන්නත් පුළුවන්. ඕනනම් සිතුවිල්ලෙන් බලු වෙන්නත් පුළුවන්. <laughs> මොකක්ද අනේ විකාර කියලා හිතෙන්නේ නැති. මේ සිත තුල මැවෙන ලෝකේ තමයි ඔය විඤ්ඤ අපි කියන්නේ ඔය චිත්තේන නියති ලෝකේ. සිත තුල මැවෙන ලෝකේ. අපි අපි කව මේ ලෝකේ ජනගහනය කෝටි 800ක් ඉන්නවා කියනවානේ. දැන් මේ කෝටි 800 කවදාවත් හිතනවාද එළියද එළියට ගිහින් තියනවා කියලා. එළියේ තියෙන දේක් දන්නවා කියලා නෑ. එයාගේ ඇහි තියෙන ඇහි තියෙන අර කෝණයට විතරයි යාට පෙනීම කියන එක තියෙන්නේ. සමහර අයගේ අක්ෂිකාචේ ලොකුයි. එයාට පේනවා ලොකු වෙලා. සමහර අයගේ පොඩි. එයාට පේනවා පොඩි වෙලා. සමහර අයට රතු පාට පොඩ්ඩයි පේන්නේ. ටිකයි. අඩුයි. සමහර අයට කොළ පාට පේන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ අර අර පොඩි කාලේ ඉඳන් අර කොළ කියන සංඥාව ඒගොල්ලෝ කියන්නේ කොළ නෙමෙයි. අනිත් අය කොළ කියන එකට ඒ කොළ කියන එක පේන්නේ නැති කෙනා කොළ කියන්නේ නැහැ. එයා වෙනින් වෙනින් වර්ණ හැඩතලයකට දුබුරු පාට හරි මොකක් හරි මිශ්‍රණයකට කියනවා කොළයි කියලා. හැබැයි යාට කොයි වෙලාවෙ මේ සංඥාව පෙන්වුවත් එයා කියන්නේ ඒකට කොළයි කියලා තමයි. හැබැයි යහපැත්තේ ඉන්න එක්කෙනාට කොළ පාට පේනවා. ඒතොර එයා කියනවා කොළ පාට කොළ කියලා මෙයා වෙනින් පාටකට කියනවා කොළයි කියලා. ඔන්න ඔය වගේ මහා මහා මහා පුදුමාකාර අපි මේ පාට කණ්ණාඩියක් දාගෙන ලෝකෙ දිහා බලනකොට පාට පාටින් පේනවා වගේ අපි නිකන් තම තමන්ගේ හිත ඇතුලේ මේ අර ආයතන අපි කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥානයක් අපිට තියෙන්නේ කියලා. අපේ ඇස කන දැන් අපේ ඇස පේන්නේ නැත්නම් අපිට පේන පාට ලෝකයක් තියෙනවද? නෑනේ. ඔව් අපි අපි එතකොට බීරි නම් අපිට ශබ්දයක් ඇහෙනවද? නෑ. ඒතකොට අපිට ශබ්ද ලෝකයක් නෑ. අනිත් ඒවා තියෙනවා. පේනවා දැනෙනවා උණුසුම සීතල තද ගතිය ගන්ධ රස අපි ආයතන වල නේද මේ ලෝකේ හදාගෙන තියෙන්නේ අපි කවදාවත් එළියට ගිහිලා නෑ නේද අපිට කවදාවත් එළියට යන්න බෑ ඒකට හේතුව මේ සිත කියන්නේ ශබ්ද වර්ණ එකතු වුණු එකක් ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙනවා ඒ චිත්ත තරංගය තමයි අපි දැන් මෙතනින් කෝල් එකක් දීලා කියන අන්නාසි. ওই පැත්තට අන්නාසි ගෙඩියක රූපයක් වැවෙනවා. දැන් කොහමද එන්නේ අපි සද්දයන්නේ දාන්නේ? කොහෙන්ද රූපය අන්න ශබ්දයයි වර්ණයයි එකතු වෙච්ච නිසා තමයි මොන ශබ්දය ආවත් ඒකට තියෙන වර්ණය එළියට එනවා. ඔය වෙන් වෙන්නේ ඒකයි නාම රූප වෙන් වෙන්නේ නැහැ. වාම රූප වෙන් වුණොත් එතන සිතක් නැහැ. අන්න විඥාන අනිදස්සන වෙනවා නාම රූප වෙන් වුණොත්. ඒකයි දිත්තේ දිත්ත මත්තන් කිව්වොත් දුටු දෙයක් නැහැ. එහෙමයි. වර්ණයක් වර්ණයක් විතරයි. වර්ණ ඔක්කොම වර්ණ. ඔහි වර්ණ කොටත් ඒ පුංචි දරුවා ඉපදෙනකොට දන්නවද මේ කහ පාට රතු පාට නිල් පාට කියලා නැහැ. මොන්ටිසෝරි යනකොට කියලා දෙනවා පුතේ මේ රෙඩ්, යෙලෝ, බ්ලූ. ශබ්ද දාලා වර්ණ වෙන් කරලා පෙන්නනවා. එතකොට කියනවා දරුවා ඉගෙන ගන්නවා කියලා. දරුවා ඉගෙන ගන්නවා නෙමෙයි දරුවට අර ශබ්ද වලින් වර්ණ වෙන් කළා අත්‍තරම කිව්වොත් දරුවා රවටෙනවා එතනයි දරුවා රැවටෙන තැන. දැන් මොන શબ્දද දාන්නේ ඒකට රැවටෙනවා. මේ අම්මයි කිව්වොත් මෙයා මේ හැඩතලේ අම්මා මෙයා මගේ අම්මයි කියලා හිතනවා. ඔතන වෙන කවුරු හිටියත් එයාට අම්මයි කිව්වොත් අම්මයි කියලා තමයි ඉපදිච්ච ගමන් දරුවා කියන්නේ. එයාව ගෙනිලා ඇමරිකාවෙන් තිබ්බොත් එතන මද කිව්වොත් මද කියන එක තමයි කියන්නේ. මොන හැඩතලේද තියෙන්නේ මොන શબ્දය? වර්ණ શબ્ද එකතු වෙන එක ආත්ම කතාවක් නෙමෙයි. શબ્දක තියනවාද ආත්මයක්? වර්ණයක තියනවාද ආත්මයක්? මේක දැන් අපි අපි මේ ශබ්ද වර්ණ වලින් එකතු වුණු දෙයක් වේගය තුළ වේගෙන් ස්පාක් කරනකොට අර පුංචි කාලේ අර පිටු 200ක පොතක දුවන ළමයෙක් ඇඳලා පිටු පෙරලනකොට දුවනවා පෙන්නනවා වගේ අර පුංචි කාලේ අපි දැක්කනේ කැමරාවේ එක පින්තූරයනේ ගත්තා ඊට පස්සේ රීල් එකක් දැම්මා පින්තූර ගොඩාක් ගැහුවානේ ඊට පස්සේ මේක ප්‍රොජෙක්ටර් එකක් හරහා අරලා ෆිල්ම් එකක් වගේ පෙන්නවානේ මේක අර කාටුන් එක හදන විදිහට පින්තූර ගොඩාක් වේගෙන් යනකොට අර කාටුන් එක ත්‍රිමාණ වෙනවානේ අපිට ෆිල්ම් එකක් පේනවානේ ඔන්න ඔය විදිහම තමයි සිත ඇදේ එහෙමයි ආරන්න. දැන් අපිට මේ අද පේනවා කියන්නේ අලිය බාන ඔක්කොම අර ටීවී එක බලනවා වගේ තමයි. එහෙමයි. ප්‍රොජෙක්ට් වෙන එක වෙන්නේ. ශබ්ද වර්ණ. එතන ශබ්ද ආවේ නැත්නම් ටීවී එකේ කතාවක් නැහැ. අපි දැන් දෙව දන්නවනේ දැන් ඔබතුමිය දෙවෙනින්ම බලනවානේ. ඔව් බලන්න දෙවෙනින්ම බලනකොට ගොඩක් වෙලාවට සෝෆා එකක් තියෙනවා දෙවෙනි දෙපැත්තේ වාඩි වෙනවා ඊට පස්සේ කතාවක් යනවා නේ. හදිස්සියව ශබ්ද නැතුනොත් එහෙම සෝෆා එක දෙපැත්තේ වාඩි වුණාට කතාව නැහැ. මේ shabden තමයි අපි සිත කියන්නේ ධ්වනියක්. සිත කියන්නේ ධ්වනියක්. ভাইබ්‍රේෂන් එකක්. ඒක ඒක ධ්වනි අර ස්පන්දනය වෙනකන් ඒක නිසා තමයි දැන් ඉන්න ඔය නූතන තරුණයෝ ගොඩක් වෙලාවට වේගයේ තමයි සින්දු කියනවා කියලා කරන්නේ. වේගයෙන් පෙර ගහනවා 68 කියනවා මික්ස් කරනවා රීමික්ස් කියනවා ඔක්කොම શબ્ද ගොඩක් විතරයි. තේරුමක්වත් නැහැ. හැබැයි ඒක එයාට දැනෙන අයියේ. සිත කියන්නේ ভাইබ්‍රේෂන් එකක්. එහෙමයි ආදයන්වා. ඒ ভাইබ්‍රේෂන් එකට ප්‍රතිකම්පන වෙන එකක් තමයි අපි කතා කරනවා කියන්නේ. කර්ණ සංක පටලේ ভাইබ්‍රේෂන් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අහසේ විදුලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙනවා. සංඛ්‍යාත සමාන නිසායි ජනෙල් හෙල්ලෙන්නේ. ඒ වගේ එළියේ ශබ්දයක් තියෙනකොට ඒ ශබ්දෙට අර අපේ කර්ණ සංක පටලේ හෙල්ලෙනවා. ඒතකොට අපි කියනවා ඇහෙනවා කියලා. හැබැයි ඒ ඒ සංඛ්‍යාතයෙන්ම අපේ මේ ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක සොරාලේ අර ඉන්ද්‍රිය අර ভাইබ්‍රේෂන් වෙනවා කර්ණ සංක පටලේ සංඛ්‍යාතෙටම. එතකොට මොකද වෙන්නේ? අර શબ્දෙම අපි සින්දුව කියනවා. අර පුංචි අවුරුදු 5 ළමයා අමරදේවගේ සින්දුව කියනවා. අර ඒ සොරේම. ඇයි ප්‍රතිකම්පන ටිකක් විතරයි. ආත්ම කතාවක් නැහැ. ඕනනම් දුප්පත් ළමයෙක් ගහලා ස්ටේජ් එකේ තියලා සුපර්ස්ටාර් කියලා අර අර නැවත වාර ගාන වැඩි කරලා අමරදේව සින්දුව කනට දීලා ඒ විදිහටම ඒ දරුවට කියන කිව්වා ඒ දරුවා ඒ විදිහටම අර શબ્ද දානවා. ප්‍රතිකම්පන විතරයි. කෙනෙක් කරනවා නෙමෙයි. එතන දරුවෙක් නැහැ. ඕනනම් සුපර් ස්ටාර් තෑග්ගක් දෙයි ඒ ළමයාට. ඇයි අර අර අර අති ලස්සනනේ අර විදිහට මේ දරුවා මේ කියනවනේ කියලා බලන් ඉන්න අය හිතනවා. මෙතන තියෙන්නේ පුදුමාකාර සබහාදාමක්. ආත්ම කතාවක් නෑ. අන්න ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්ති. මහණෙනි ඇස කියන්නේ පේන බවට පොත කියන්නේ අන්න ඇස. ඇස කියන්නේ පේන බව. මේ පැත්ත බැලුවොත් මේ බිත්තිය පොත. නේද? එහෙමයි. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්බන්තේ කියන්නේ අපි හිතන මේ පොත කියලා දෙයක් කොහෙවත් නැහැ. මෙතන සුද්දෙක් આવොත් ඒකට කියයි බුක් කියලා. චීන ජාතකයක આવොත් තව එකක් කියයි. දෙමළ ජාතකයක આવොත් තව එකක් කියයි. ඕකෝ එකක්වත් නෙමෙයි අපි හිතන දේවල් කොහෙවත් බාහිර නැහැ. අන්න චක්කුන් අනිච්ඡං කිව්වේ ඒකයි. සංඝයා වහන්සේලා අහන්නේ චක්කුන් නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්බන්තේ කියන්නේ අපි හිතන දේවල් බාහිර නැහැ කියන එක. අන්න මහණෙනි අස අනිච්ච නම් ඒ දුකද සපද දුක්ඛම්බන්තේ. ඇයි මේක ඇත්තක් නෙමෙයිනේ දුකයි. ඒකෙන් තමයි අපිට දුක වේදනාව තමයි දුක කියන්නේ. සුඛ දුක්ඛං දුක දුක්ඛං සියල්ලම දුකමයි. විඳීමයි දුක කියන්නේ. අන්න චක්කු නිචතෝ අනිචතෝ අනිච්ඡම් බන්තේ අස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි මහණේ ස්වාමීනි එහෙනම් දුකද සැපද දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි අස අනිත්‍ය නම් දුක නම් මහණෙනි ආත්මයක් කියලා ගන්න පුළුවන්ද නෝ හේතම් බන්තේ මේක අනාත්ම ධර්මයක්. ශබ්දයයි වර්ණයයි කියන්නේ ආත්මයක් නෙමෙයි. ඔන්න ඔතනයි අපේ සිත හැදෙන හැටි. අපි හිතනවා මේ ශරීරය මගේ මේ ශරීරය මමයි මේ මට දැනෙනවා මේ මං අල්ලනවා මේ කොහොමද ආරයන් වහන්සේ නැහැ කියන්නේ මේ තියෙන්නේ කියලා. අපේ ඇඟිල්ලක් කපනවා. ඔය සුගර් වැඩි වුණාම කකුලක් කපනවා. කකුල් දෙක කපනවා. අත් දෙක කපනවා. එතකොට දැන් මම කියනවා මගේ ඇඟිල්ල කපලා, මගේ කකුල් දෙක කපලා, මගේ අත් දෙක කපලා. දැන් මම මේ ශරීරයද ශරීරේ කෑලි කෑලි කැපුවත් මම කියන්නේ කවුද? සිතුවිල්ලයි. මැරෙන්නේ සිතද කයද කියලා අපි දන්නවා මැරෙන්නේ සිතයි. ආස්වාද ප්‍රාස්වාද වැටෙනකම් මේ ස්පාක් එක සිද්ධ වෙනවා වර්ණ ශබ්ද වලට ස්පාක් වෙවි එතකන් අපි කියනවා මෙතන සිතක් තියෙනවා කියලා හැබැයි ආස්වාද ප්‍රාස්වාද නවතිනකොට හුස්ම නවතිනකොට මැරිලයි කියනවා ඒ කියන්නේ හිත නැහැ. ස්පාක් වෙන්නේ නැහැ. සෙන්සර්ස් වැඩ කරන්නේ නැහැ. ශබ්ද වර්ණ එකට එකතු වෙන්නේ නැහැ. එතකොට අර්චිත්ත තරංගේ හැදෙන්නේ නැහැ. එතකොට මොකද කියන්නේ? මැරිලයි කියනවා. මැරුනේ සිතද කායද සිතයි. සිත නැති නිසා කායෙන් වැඩක් නැහැ. ඒවලම වල්ලා දාන. ඒව නැත්තම් පුච්චලා දානවා. මේ කාය නෙමෙයි මම කියන්නේ සිතයි. සිත කියන්නේ ශබ්ද වර්ණ ස්පාක් වෙන ධොනියකටයි. ඒක සබාව. ඒකයි මේ පෘථිවිය සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථිවියම අළු වෙලා ගියා නම් අභ්‍යවකාශය විතරයි ඉතුරු වෙන්නේ. හරිනේ? එහෙම. එහෙනම් කොහෙද මේ අපි හිතනවා තියෙන්නේ? කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. ඒතර සබහාදහමක් කියලා තේරෙන්නේ නැත්. මේක වේගයටයි මැවෙන්නේ. පෘථිවිය වේගය නිසායි සකස් වෙලා තියෙන්නේ. අර බිග් බෑන් කියන්නේ පරමාණු පිපිරීම අභ්‍යවකාශය. අර කියන්නේ අභ්‍යවකාශයේ තියෙන ඩාර්ක් මැටර්ස් නැත්නම් ඩාර්ක් එනර්ජි කියලා කියන්නේ. අංශු ස්වභාවයක් පෙන්වන්නේ. ඒ ස්වභාවය ඊට පස්සේ වේගය තුල අර පරමාණු පිපිරීම නිසා වේගය තුල ස්පටිකයක් ඝනයක් පෘථිවිය බ්‍රහස්පති කියන්නේ වායු අවස්ථාවේ තියෙන ග්‍රහයක්. ඒක කැරකෙනවා වේගයෙන් අර අර අර අර විශ්වයේ තිබුණු අර පිපිරීමට එන වේගයට තාමත් කැරකෙනවා. නමුත් එතන තියෙන වායුවක්. හැබැයි තව ටිකක් වේගය වැඩි වෙනකොට ඒක ඝන වෙනවා. ඝන වෙලා ඊට පස්සේ අර අංශු ඝන වීමත සිසිල් වීම තුළ අර පෘථිවි පෘෂ්ඨයේ ගාද පස් තියෙනා වගේ ඝන වෙලා ඒ වගේ හැදෙනවා. තාම බ්‍රහස්පති හැම වෙලා නැහැ. පෘථිවිය හැදිලා තියෙනෙත් එහෙමයි. ඒකයි දුවිලා කරකිනකොට වේගයෙන් අපි දන්නවා ඒක ඝන වෙලා ඝන වෙලා ඝන වෙලා ස්පටිකයක් ඝනයක් වෙනවා. අන්න පෘථිවිය හැදුනා හැටි. අදටත් පෘථිවිය කරකිනවා පැයට කිලෝමීටර් 187ක වේගයෙන් ඊට අමතරව පරිභ්‍රමණයක සිද්ධ වෙනවා. මේ වේගය නිසයි මේ ඇතුලේ තියෙන චුම්බක ශක්තිය ඇති වෙලා තියෙන ගුරුත්වාකර්ෂණ ශක්තිය ඇති වෙලා තියෙන උත්තරද්‍රව්‍ය දක්ෂිණද්‍රව්‍ය කියලා. ඒක නිසයි මේ ගලක් උඩ දැම්මා දිවට එන්නේ ඕසෝන ස්තරය කියලා වායු ස්තරයක් හැදිලා අභ්‍යවකාශයෙන් වෙන් වෙලා මේ විදිහට අපි ඉන්නේ. පෘථුවියක් ඇතුලේ. ඒක ඇතුලේ තමයි ඔය ජලය හැදිලා, අංශු හැදිලා, පදාර්ථ හැදිලා, පටක හැදිලා, ශාක හැදිලා, මේ ජීව හැදිලා මේක ඇතුලේම තවත් ස්පාක් එකක් තමයි අපි මේ සත්ත්ව ස්වභාවය ඇතුලේ තියෙන විඥාන ශක්තිය කියන ස්පාක් එක. අන්න විශ්ව ශක්තිය ඒකෙන් හැදුනා පෘථිවි ශක්තිය ගුරුත්වාකර්ෂණයක් හැදුනා ඒක ඇතුලේ අපි දැන් හැදුනා තවත් සත්ත්ව ස්වභාවයක් ඒකේ හැදුනා විඥාන ශක්තිය විඥාන ශක්තිය කියන්නේ තියෙනවා වගේ දැනෙන ස්පාක් එකේ වේගය ස්පාක් එකේ වේගෙට නිර්මාණයන තියනා වගේ දැන ශක්ති ස්වභාවයයි විඥාන ශක්තිය දැන් කොහෙද ආත්ම කතාව? මුළු ආත්ම කතාවම බොරුවක් වෙනවා. මේක අවබෝධ කරන එක නම් ලෙසි නෑ. ඔය පරම සත්‍ය අවබෝධ කරනවා කියන්නේ මේ සත්‍ය අවබෝධ කරන. මේ ලෝකයේ තියෙන ධර්මතාවය. ධර්මය කියන්නේ දෙයක් නැති බවයි. මේ සේරම ඇවෙන්නේ වේගෙටයි. මේ වේග රූපයක්. ආලෝකය කියන්නේ තරංගය, ශබ්දය කියන්නේ තරංගය, රස්නිය කියන්නේ තරංගය, තාපය කියන්නේ තරංගය, විද්‍යුතය කියන්නේ තරංගය, චුම්බකය කියන්නේ තරංගයක්. චිත්තය කියන්නේ තරංගයක්. අපි සිරස අල්ලනවා. සිරස අපිට පුළුවන් ඕනනම් දිව්‍ය ලෝකයක් බලන්න. නේ? අපි දෙරණ අල්ලනවා, හිරු අල්ලනවා. මේවා කොහෙද තියෙන්නේ? දැන් මේ හැමතැනම තියෙනවනේ. ඒකනේ ඒරියල් එක අල්ලන්න පුළුවන්. ඒකනේ අර ප්ලාස්ටික් තිරයක විශාල එකක් පෙන්වන්න පුළුවන්. අපේ සිත කොහෙද තියෙන්නේ? ඒකයි කොල්ලි නාරසිල්ලා විශේෂඥ වෛද්‍යතුමා මහාචාර්යතුමා කිව්වේ මොලේ කැපුවක් දැනෙන්නේ නැහැ. හાર્ට් එක ඩොනේට් කරන ඔපරේෂන් කරලා පිටින් දාලා ඒත් එතන සිතක් නැහැ. මේ ඇඟුත් ඇඟ ඇතුලේ කොහෙවත් සිතක් නැහැ කිය. ඇඟ ඇතුලේ කොහෙවත් සිතක් නැහැ. මේක තරංගයක් වගේ සකස් වෙන එකක්. අර සිරස වගේ මේකත් තරංග සිස්ටම් එකකට සකස් වෙනවා. ඒකයි මෙතන හුස්ම යනකොට මේ ශක්ති ස්වභාවය ලෝකේ තියෙන බවට දැනෙන දැනීම තුලයි ශක්ති ස්වභාවය තියෙන ශක්ති ස්වභාවය නිසායි සකස් වීම තියෙන්නේ. අන්න මොන ස්වභාවයේද තියෙන්නේ ස්වභාවය අනුව අර සතෙක්ගේ තිරිසන් සතෙක්ගේ කලලේ හරියට නිකන් ඒරියල් එක වගේ ෆ්‍රීකවන්ස් වෙනවා. ගොඩක් වෙලාවට මනුස්ස ස්වභාවය අපේ දේශන අහන්න මනුස්සයෙක් වෙන්නේ කොහොමද සත්වයෙක් වෙන්නේ කොහොමද මේ කියන කතාව මොකද්ද මේක නවතින්නේ කොහොමද මේ මේ මොහොතම අවබෝධ කරන්න පුළුවන්. සත්‍ය අවබෝධ කරලා මේ මොහොතේම ලෝතුරුස්සයටපත් වෙනවා සදා අමරණියත්වයටපත් වෙනවා මරණය කියන එක බොරුවක් වෙනවා අපිට දාගත්ත නමක් විතරක් වෙනවා හැම මොහොතෙම සිත ඇති වෙනවා නැති වෙනවා ක්ෂණේක මරණය දකිනවා අවු අවුරුදු 5 ශිෂ්‍යත්ව කරනකොට මේ ඉපදිච්ච දරුවා පුංචි කාලේ අවුරුදු 5 වයසේදී අපි දන්නවා බෝනික්කෝ ගැන හිතනවා නේද? ඔය බැට් බෝල්. ඊට පස්සේ අවුරුදු 10 වෙනකොට 5 ශිෂ්‍යත්ව ගැන අවුරුදු 15 වෙනකොට ඕ ලෙවල් ඒ ලෙවල්. ඊට අවුරුදු 20 වෙනකොට ගෑල් ළමයි පිරිමි ළමයි. ඊට පස්සේ අවුරුදු 30 වෙනකොට කසාද බැඳලා දරුවෝ ගෙවල් දොරවල් ගැන. ඊට පස්සේ අවුරුදු 40 වෙනකොට අන්න වෙනින් වෙනින් නේද? එයා එයාට සල්ලි ගැන හිතනවා නේ. දේපොළ ඉඩ කඩන් තානාන්තර ඕවා ගැන හිත හිත ඉන්න. ඊට පස්සේ අවුරුදු 50 වෙනකොට මුණුබුරෝ ගැන හිත හිත ඉන්න. අවුරුදු 60 වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන හිත හිත ඉන්න. මේ සිත අවුරුදු පහේ බෝනික්කා ගැන එකම සිත නම් තියෙන්නේ තාමත් හිතන්න ඕනේ. දැන් නැහැ. එහෙනම් අවුරුදු 20 අර ආදරය කරපු ගෑල් ළමයා ගැන තාමත් ඒ විදිහට හිතන්න ඕනේ. දැන් නැහැ. දැන් හිතන්නේ මුණුබුරෙක් ගැන. සිත කියන්නේ පවතින එකක් නෙමෙයි ভাইබ්‍රේෂන් එකක් ස්පාක් වෙන එකක් එතන ভাইබ්‍රේෂන් එක එතන ස්පාක් එක එතනින් ඉවරයි. සත්‍තර සත්‍තර විපස්සති එතන එතන සිහියෙන් නුවණින් දකින්න කිව්වේ අන්නේ නිසායි. ඒකයි කජ්ජනීය සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වුවේ රුප්පන් රූප අර රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේතික රුප්පණය වෙනවා ඉද්දේනවා උජ්ජිත්ති රුප්පන්තිකෝ ඉද්දේනවා කියන්නේ ස්පාක් වෙනවා කියන එකයි අවුරුදු 2500ක් ගියාට පස්සේ අද අපි කියනවා මේ නූතන දරුවන්ට තේරෙන විදිහට five senses ස්පාක් වෙනවා කිව්වේ ඔන්න ඔය රුප්පන්තිකෝ ආවසෝ රූපං කියප එකයි දැන් තේරෙනව නේද මේ මේ පැහැදිලි කරන්න යන්නේ අනාත්ම ධර්මයක් කියලා එහෙමයි අනිත් එක මේක එළියේ තියෙන එකක් නෙමෙයි මනෝපුබ්බංගමා ධම්මා මනස මූලිකයි. ඒ කියන්නේ චිත්තේන නියති ලෝකේ චිත්ත ලෝකයයි. එළිය කවදාවත් අපිට හම්බ වෙලා නැහැ. අපි ඔක්කොම හිතනවා මේ අඹ ගහ කියලා හිතනවා. මේ මේ දෙල් ගහ කියලා හිතනවා, අඹ ගහ කියලා හිතනවා, ලොවි ගහ කියලා හිතනවා, මේස කියලා හිතනවා, පුටුව කියලා හිතනවා, දරුවා කියලා හිතනවා, ඉර කියලා හිතනවා, හඳ කියලා හිතනවා, ඇමරිකාව කියලා හිතනවා, ලංකාව කියලා කොහොම සිතුවිලි ගොඩක් මම බුද්ධ කියලා බෞද්ධ කියලාත් හිතනවා, ඔය ක්‍රිස්තියානි කියලාත් හිතනවා, Hindu කියලාත් හිතනවා, මුස්ලිම් කියලා හිතන එක විතරයි. ඔහොම දේවල් ලෝකේ කොහෙවත් නැහැ. ඔය දේවල් ලෝකේ කොහෙවත් නැහැ. ඔය ආගම් සේවන මිනිස්සු හදාගත්ත ඒවා. නමුත් මේ පරම සත්‍ය කියන්නේ ආගමක් නෙමෙයි. ලෝකයේ සබහා දහමයි. සත්‍ය. පරමාර්ථ සත්‍යයි. සත්‍ය දෙකක් නෑ. දෙකක් තිබ්බොත් එකක් බොරු වෙලා අනිත් එක සත්‍ය වෙනවා. සත්‍ය නම් සත්‍යමයි. සත්‍ය නම් ඒකායන මග්ගෝ අයම් බික්කවේ. මෙයමයි මානෙනි කියන එකයි අපිටත් කියන්නේ. හොඳයි එහෙමනම්. මේ පොඩි දේ මේ වචන ටිකේ මුළු ධර්මයම තියෙනවා. මේ අනාත්ම ධර්මයක් දකින්න ඕනේ. හැබැයි මෙහෙම දකින්නවා නම් තමයි අර රාග දේශ මොහ දුරු වේගෙන ඡය වේගෙන යන්නේ. අර අපි ගාව තියෙනවා සෑහෙන කාලයක් රැවටුණු දේ බාහිර ඇත්ත වෙලා. ඒක නිසා අපිට හිතන හැමතිස්සම බාහිර ඇත්ත කියලා. සතා සිව්පාවත් බාහිර ඇත්ත කරගෙන තමයි දුක් විඳින්නේ, සැප විඳින්නේ. අද මේ ධර්මය අවබෝධ නොවුණු හැමෝම සැප දුක් විඳින්නේ බාහිර ඇත්ත කරගෙන තමයි. නමුත් එහෙම දෙයක් නෑ. ඒක දකින්න කෙනාට විතරයි මේ සියලු දුකෙන් මිදෙන්න පුළුවන්. එහෙනම් ඒ දකින්න එකයි මාර්ගයේ ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙනම් ඔබතුමිය දැන් කරන්න ඕනේ මොකද්ද? මේ සත්‍ය දකින්න. මේ සිතුවිලි කියලා දකින්න. සිතුවිලි. ඔව් එතන ඉස්සලා දැකලා ඉන්න. ඊට පස්සේ ඊට වැඩිය ගැඹුරු තැනට යන්න පුළුවන්. මේ දේශනා අහනකොට ඒවා හොඳට දැනෙන්න ගනී. ගොඩාක් ඒවා පැහැදිලි වෙයි. වටිනවා කියලා දැනේ. ඇත්තටම මේ මේව අහන්න නැතුව මිනිස්සෙක් වෙලා ඉපදිලානේ. මිය යන එකත් හරියට අන්ධෙක් වගේ මිය යනවා වගේ තමයි නේද? ඒක තමයි. නැත්තම් අපිත් ওই දුම් ටිකක් අල්ලාල ඔය අඳුම් කූරක් ගාලා මලක් තියලා අර කෝවිලේ වගේ යවනේ මොකක් හරි එක්ක රෝතයක් කියලා නේ. අර මුතු ආකාර දෘෂ්ටියක් කරේ හිර වෙලා නේ මැරිලායි. එහෙම තමයි හැමෝම නේද බලනකොට ඉඳලා තියෙන්නේ. හොඳයි එහෙනම්. ඔබ ධර්මයෙන් තමයි හැමදේම අවබෝධ වෙන්නේ නේද? ටික ටික ටික ටික වැටහෙන්න ගන්නවා නේද? හොඳමයි. හිමීට අහන්න සමහර දේවල් ටිකක් ගැඹුරුයි. නැවත නැවත අහ නැත්නම් අර මුල් දේශනාවලට යන්න හොඳින් වැටහෙයි. හොඳමයි ආරණ. හරදර වෙනා මේක දේශනා 1000කට වැඩි 1000 ගාණක් යනවා දැන්. ඕ විශාල ප්‍රමාණයක් තියෙනවා. එක එක විදිහට ඒ කියන්නේ Tamanට මොකද්ද දැන් තියෙන ගැටලුව ඒකේ විසඳුම මේකේ තියෙනවා. මේ දේශනා මාලාවේ හොඳයි. පෙරවන් සරණයි.